එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් නම්බ ෆෝ තමයි ඉතිං ඔන්න අද අපි පටන් ගන්න හදන්නේ හැමෝම අයිබුවන් කියලා සාදරෙන් පිළිගන්න අපේ පොඩ්කාස් එකට මම ඩිස්නී මම නද්‍ය ඉතිං ඔන්න එපිසෝඩ් තුනකට පස්සෙ සාර්ථක ලෙස හතරවෙන එපිසෝඩ්ඩයි රෙකෝඩ් කරන්න අද මයි ඩිස්නී සැදී පැහැදී ඉන්නවා ඔගලන්ට තව දවස් හතරකින් හෝ පහකින් විතර එපිසෝඩ්ඩක අහන්න පුළුවන්ගේ රෙකෝඩ් කරන දවසද මොකද ටිකක් කාර බවුලයි ඉඩිට්ටක් ගහගන්න විදිහක් නෑන ඉතින් ගොඩක් කාරය බහුලයි අපි ඉතින් කාරය බහුලු මිනිස්සු මේ වටත් වෙලාව කැප කරලා හැමදීම් බැලස් කරගෙන විශ්වාස කරනවනම් විශ්වාස කරන අපි මේ රෙකෝඩ් එක ගන්නෙත් දැන් වෙලාවද අද දෙදස් දහටේ අටයි දොළහා වේලාව පස්වරු එකොළහයි නමයයි ඉතිං අපි කෙලිම මාතෘකාටෙන්ට පෙමුණේ අනම්මන වල්පල් කතාවන කර ඇව් මේ නිදි මරාගෙන නිදාගන්න දෙන්නෙත් නෑ දවසම් වැඩ කල්ල වැඩ කල්ල වහන්සි මල වදයක් මේ අද දෙගන්නම් තියෙන්නේ වද දෙනවයි කියන එක උපරිම ආයි නිරෝෂටයි මටයි ගැලවිල්ල එම තමයි යකදැම් මම පාවිතා කරන්න ඉස්සර කට්ට යක්කු බැඳගන්නවන යක්කු බැඳගත්තාම යක්කුන්ට ගැලවිල්ලක් නෑ වැඩගන්න වැඩගන්නවා ඒගේ මත් ඕගොල්ලන්ව යක්කු බැඳගෙනවගේ තම වැඩගන්නේ කොමත් දැක්කාමති යක්කු වගෙන නිකම් දකින මිනිස්සු ඒක තීරණය කර ඒ පණ්ඩිතය වන්නතු දැන් ඔන්න අපේ පොඩ්කාස්ටික එපිසෝඩ්ඩේ වටන්ගන්න ඉතින් පටන්ගත්ත ගම වල්පල් සෑහෙන කතා කළ ඔන්න දැන්තම අපි මාතෘකාවට අවතීරණ වෙන්න යන්නේ අද අපි කතා කරන්න යන්නේ නූතන මිනිසාගේ සොඳුරු නවාතැන ගැන ඩිස්නි ඔවු නද ගොඩක් කලාට ඉතින් ගොඩක් අයිගේ සුදුරු නවාතැන කරගෙන තියන් දැන් සෝශල් මීඩිය නූතන මිනිසාගේ සොඳපු නවාතැන මේකට මේක මගම අන්වර්තනාමය යොදන්න හේතුව තමයි නවීන මිනිසා නවීන මිනිසා ගැන්න වර්තමානය ජීවත්වෙන මිනිසා වැඩි හරියක් ජීවත්වෙන්න වෙන්න මේ නවාතැනේ මේකට අපි කියනවා සමාජ ජාල සිංහලෙන් කියනවා ශෝෂල් මීඩියස් කියන බන ඩිස්නි ෆෝර්න එක මොනවත් තියන්න ශෝෂල් මීඩිය ඇ් කියලා මගේ ඉතින් ඔය ලොකු ලොකු ගණන් ඒවා නෙවෙයි ඉතින් අපේ මගේ දුප්පත් ෆෝන් එකේ තියෙන්නේ සෝෂල් මීඩිය ගත්තොත් YouTube Google හැඟවුට්ස් තියෙනවා ඊමේල් තියෙනවා එතකොට FB ලයිට් තියෙනවා මගේ ෆෝර්න ගේඩිස්න මගේ ෆෝර්නගේ සෝශල් මීඩියස් ඇප්පල්ට තියෙන්නේ වටසැප් තියෙනවා හැකවුට් තියෙනවා ඒගනමන් කෙන ඇප්ස් තියනවා මේ යස් කරනව ජීවිතයට ඕපන් කරන තේවත් තියෙනවා වටසැප් තින හැඟවට් තින හැඟවට් තින පොඩ්කාස්ට එකටම වෙන කිසිම හේතුවක් නිසන්නෙමේ එතනින් ගියාම ටික්ටොක් තියෙනවා ටික්ටොක් වන්දාගෙනන්නේ පොඩි හේතුවක් හිද ඔයාටත් තියෙනදී අර මන්දු මනසිකත්තු පිස්සු නෑ ඒ මන්ත්‍රමාන්සයත්ත පිස්සුව නෑ යම්කිසි හේතුවක් කියන්න මන් ටික්ටොක් දාගෙන එක ළඟදීම අයින් කරනවා මන්ත්‍රතිය ශෝෂල් මීඩිය අප් එක තමයි YouTube කියන එක ගතම වැඩිපුරම වටසප්ලට පස්සේ වැඩිපුරම යස් කරන ශෝෂල් මීඩිය ඇ් එක ඊට අමතකම මගේ ලැප්ටොප් එක යස් කරන ෆෙස්බුක් සහ ඉන්ස්්‍රගම් ඔච්චාතමයි මගේ ශෝෂල් මීඩිය ලයි් එක ඉතින් අපි වගේම අපි හඟින අයත් ගොඩක් සෝෂල් මීඩියත් එක්ක තමා වැඩ කරන්නේ මොකද ඉතින් එදා කටයුතු වගේම ගොඩක් වැදගත් දේවල් අපිට සෝෂල් මීඩිය වලින් ගන්න පුළුවන් එහෙම නේද නද්ද? ඔව්. සෝෂල් මීඩියා කියන කතා කළාම අංක එකට ඔලුවට එන්නේ ඕන කෙනෙක්ට Facebook. අනිවාර්යයෙන්. ඩිස්නි ගාවෙත් ඒකනේ. ඔහු මොකද ගොඩක් අපි කෝච්චිරී බස්සගේදී ක්ලාස්වල යාලුත්ත කියන ගොඩ දකින්න ගොඩක් වෙලාට හැමෝම FB එකේ වෝල්ලගේ උඩට පල්ලෙහට සමහරු මසෙන්ජවල චැට් කරනවා. ඉතින් හැමගේ මුලුටන එක සාධාරණයක ෆස්බුක් තමයි ලෝක අංක එකට තින ෝෂල් මඩිය ඇ් එක ඒවගේ මිනිස්සු වැඩිපුර ගැවසෙන්නෙත් ෆස්බුක් එක මොද ෆස්බුක් එක සෑහන් පහසකට විහිදිලතිනව සෑහන පහසකට විහිදිලතිනවා කියනකින් අදහස් කළේ ගොඩාක් මිනිස්සු ප්‍රමාණයක් බහුතරය ශෝෂල් මීඩියා යුස් කරනයගෙන් බහුතරය ෆේස්බුක් කියන මාධ්‍ය පාවිච්චි කරනවා. ඕනද අපිට මේ ෆේස්බුක් කියන සෝෂල් මීඩිය එක අපිට හඳුන්නල දුන්නේ මාක් සකබ කියන පුද්ගලයා තමයි ඉතින් මාක් අයියා ඇතකත් මහිතන යාම එක කරලා තිනයාගේ ප්‍රසන්ටේෂනයක් ඉදිහිර වෙන්න ඕනේ එකන් එයාගේ යුනිසිටිය එකේ ෆයිනල් ප්‍රජෙක්්ටක් විදිට එයා කරලා තියෙන්නේ සෝශල් මීඩියා මාධ්‍ය හඳුන්නල දෙන එක එකන්නේ කැම්පස් එක ඇතුර ළමයින්ට කමිනිකේෂන් කරගන්නතමයි ෆෙස්බුක් කියනක හදලා තියෙන්නේ ඒක තමයි දැන් ඔය විහිදිලා විහිදිල විදිල දැන් මුළු පුතුවිය පුරාම වැහිලා තියෙන්නේ ඇත්තරමන දේකින් හොඳක් වගේම නරකකුත් තියෙනවා ඒක දෙපැත්ත බැලන්සෙන්නේ පාවිච්චි කරන පුද්ගලයාසා පාවිච්චි කරන ආකාරය අනුව. ඕන දෙයක් එහෙමයි ඕන දෙක හොඳක් තියෙනවා නරකක් තියෙනවා අපි දැනගන්න ඕන එක හරියට පාවිච්චි කරන්න හොඳ විතරක් කරගෙන නරක ටික පැත්තකින් තියන්න. ඔයත් එහෙම පාවිච්චි කරනවා කියලා නම් හිතන්නේ නැහැ. දවසට කොච්චර වෙලා විතර ඉන්නවද Facebook එකේ? මට ඉති වෙලාවක් නෑනේ මම ඉතින් ගෙතරවිල්ලා අපට ඒ වෙලාවක තමයිති ලොකුවට දැන් ෆෙස්බුක් ඒ නැගුණම් යුසෙන්න්නෙම නෑ නත්තේ මගේ ෆෝර්න එක ඩිස්පලේ ඔන් ටයිම් එක තියෙන්නේ අද දවසම මේ දැන් කියන්නේ පැය එකයි මිනිසු දහයක් එකන මං අද දවසේ පැයයි මිනිතු දහයක් ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා තියෙනවා එකමන් සෑහෙන බලන අඩු කරන්න මිනිත්තු හතලියකට විතර ඒත් කවදාවත් පැය ගොමත් පැය පනිනෝ මම හැබයි වෙනදට වැඩදිනම් අද මේ පොඩක් සෝශල් මීඩියත් එක්ක වැඩ කරා මොකද මේ අද ඔෆිස් කියට වැඩක් උන්නෑ මොකද අද පව කට් එකක් එහින්ද අපේ සිිස්ටම් පොඩ්ඩක් අවුල්කින් ඉතින් අදනම් මටිකක් ෆේසුක් එක උඩට පහලටිය ඇතිතින් වැදගත් කියල දෙයක් නෑලක් කරන්න වැඩක් නැතුව කාලෙක් කාලදන්න ඕනෙනම් ෆෙස්ුක්තම හරියන් ශෝෂල් මීඩිය අපි අපි කියන්නේ මම ඩිස්නිසා මේක අහනය පාවිච්චි කරන්නේ වැදගත් දේවල් වලටද අවැදගත් දේවල් වලටද අපි නං දැක අපේ වැඩ කටයුත්ත එක මන්න හිතන අපි වැඩ ගොඩක් කලාට පාච්චි කරන වැදගත්තයකට ගොඩක් අයිතින් කරන්න කාලෙකන්න තම සමරලට එක ඒකෙනගේ කරන වැඩ කටයුතුත් එක ඒ පුද්ගලාට එක වැදගත්කම ඇති අපිට වැදගත් නොවනට මම අවංකව මම ෆේස්බුක පාවිච්ච කරන්නේ කිසිම වැදගත් දේ කර නෙමේ නිකං පන්නක උඩ පාලයක් කහින්න <laughs> පා ඒක තම ඇත්ත ඉතින් කොල්ලො නේ නත්්‍යය නාගේ කෙනෙක් දැක්කාම හායි හුයිගාගන්න යන්නේ අනේ නමංහිම කායක්වත් මැසෙස් කරන්න මැසෙන්ජ කෙනෙක ම පාවිච්ච කරන්න එත්න මංග මැසෙන්ජ අපකවත් මගත්තේ කනක් නෑ මං චට් කරනවන චට් කරන පොඩ්කාස්ට රූපයක්ත්තින යන්නේ විතර එකටිකක් වැදගත් දෙවල් කතා වෙන එක මා දැක්ක මසේෂන් තියෙන මගේත් මසෙන්ජගේ නැප් එකක් නෑ ඒත් ෆෙස්බුක් කියලා තිය ලොකු වෙලාවක් රැඳන්න අපේ පේච්චගේ මොනවද අලුතින් කමෙන්ස් ලයික්ස් එතොට අපේ ෆෑන්ස් අපිට මොනවද කියන්න කියනව තමා බලලයි ඉතිං අනවශ්‍යයි ලොකවුටුනා මගේ වැඩ කරගත්තා දැන් අපි කතා කරමු සෝශල් මීඩියගෙන් මිනිස් මොනවද කරන්න කියලා අංක එක චැට් කරනවා එකන මුලිම කරන්න චැට් කරන්න කලින් මේ ඩේටවන් කරලා මේ ලොග්ගෙන් ඕන නන්තේ සෝශල් මීඩියා වලින් මිනිස්සු මොකද කරන්න සෝශල් මීඩියාවලට යන්න මිනිස්සු මොකද කරන්න නෙමෙයි සෞත්තුනාද වන්දනේ මට තේරුන්නේ ශෝෂල් මීඩිය වලින් මිනිස්සු මොකද කරන්න ශෝෂල් මීඩියස්වලට යන්න මිනිස්සු මොකද කරන්න නෙමේ නොඒ ගොඩ්ඩක් අනි පැත්ත රැහුණ කමන්න හත් කොහමරි බයිට්ටුනෑ හොද අපි දැන් කතාගම ශෝෂල් මීඩිය ඇතුළේ මිනිස්සු මොනද කරන්න කියලා අංක එක චැට් කරනවා අනුන්ගේ ඔබුදුපු වෙනවා කෝප්ප හොදනවා ලිඳලක සංගම් තියෙනවා ඕ ලින්දලඟ සංගම් නද්දලවගේ කටියත් එක එකතු වෙලා කරනට මොක නදන කරන්නට නැතිද අනුගේ පුදුම තව කරත්. ඕන කරන්න සෝශල් මීඩිය ඇතුලේ ස්පේශලි ෆෙස්බුක් ඇතුල ලංකාව ගොඩක් ෆෙස්බුක් ඇතුළ ලංහෙමටපා හැබැයි යෝගේම ඉතින් ඒව ප්‍රසිද්ධ මිනිස්සුන්ට මඩ ගහනවා අනිත්තකාට මඩ ගහනවා වලි යනවා ඇයි තව හොඳෝ දෙයක් තියෙන නදමේ අර ප්‍රදේශ වෙදිලා හොඳ හොඳ වලිත් යනවනෙන ආවෝ අපි දකුණේ අපි නුවර අපි නම් ශ්‍රී ලංකාවේ <laughs> ඩිස්නේ මම් පොඩි එක්ස්පෙරිමෙන්ටක් කලා ඩිසි මෙළඟ අපි ගූපයක් තින ෆස්බුක් එක ලොක ගූපයක් ඒක මම එක පෝස්ට එකක් දැම්මා ඒ පෝස්ටගේ සෙක්ස් කියන වචන ගෑවිලා තියෙනවා ඉතින් මොකදනේ ඒකට කමෙන්ට්ස් ආව මං හිතන්නේ විස්සක් ඊට වැඩි ඉටසම තව පෝස්ට් එකක් දැම්ම එක හෙම වචනයක් නෑ එක නිකං මං ජොලියට ද පෝස්ට් එක එකමෙන්ටක්ත් නෑ එකට එක කමෙන්ට් එකයි ලයි යහකෙන් හතර එකක් විතර තිබ තැවා කියන්න හදන්නේ තැන් ගොඩක් අයි සෝශල් මීටියවලින් ඇබැහි වෙලායින්නේ වගේ දෙකට කියලාද නෑ එකනේ මං කියන්න දැ දැන් අපි කතා කරන මිනිස් ෝශල් මීඩිය අතර මනද කරන්න කියලන රබි දැන් කිව්වා චීත් අඳනවා කෝප්ප හෝදනවා ගිනි ගෙඩි දෙනවා මඩගහනවා ඒව අතකට ඔන්න ඕගත් එනවා ඒකඉතින් මෙහෙමයි නන්තේ හැමෝම කියන්න බෑ මොකද මං වගේ හොඳ ළමයිොත් ඉන්න ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට සහ පුද්ගලයාගේ ආකල්පනුව එකිනෙකට වෙනස් වෙන දෙයක් ඕ ඒක හරි ඊගයක් තමයි වැදගත්ම දිලිස්න මේ ඩිස්නිට තමයි හොඳටම කතා කරන්න පුළුවන් අපි මේ ශෝෂල් මීඩියා සඳහා වැෑ කරන කාලය ඇත්තටම ප්‍රයෝජනවත්ද ඇත්තටම නැහැනත්ය කිසිීම තේරුමක් නැති වැඩක් ඩිස්නය ගැන කියන්න දිගටම මට වඩා එක ඩිස්නි හොඳට කියන මොකද මම ශෝෂල් මීඩිය යස් කලේ කාලෙ කන්න දැන්නම වැඩ යස් කරන්න යුස් කලේ කාලෙකන්න ඇබ ඩිස්නි ශෝෂල් මීඩිය යස් කල කාලෙ කෑවේ නෑ මම දන්න විදිහට මෙමයි නද මම ගොඩක් යස් කරනට වඩා ගොඩක් දෙවල් අධ්‍යනය කරන කෙනෙක් නැත්තේ තැම්මං අනුන්ගේ උපදු පැවීමක් නෙවෙයි කැනෙ දැඟර අපි තමන් ගමනක් යනකොටන වටපිටාව ගැන අවධානයෙන් යන්න ඕන කියල කතාවක් තියෙනවානේ තමන්ට අනවශ්‍ය නොවන අවශ්‍ය දේවල් ගැන අවධානය ගහම ඇති අපිරිතින් වටපිට බැලු හම් පේනවානේ නද හැම පැත්තම අපිට ගොඩක් දකින තියෙනමනාද මිනිස්සු කාලෙකන්න බස්සගේ දයනකොට උනත් කෝච්චේ දයනකොට උනත් ගමන බිමනක් යනකොට කතා කර යන්න කෙනෙක් නැත් අහිතින් තමන්ගේ වාඩුව වැඩක් කරගන්නගේ ෆෙස්බුක් ියස් කරන පුළුව ඒක වැරද්දක් නැහැ නමුත් මං කියන්නේ ඒ වෙලාවෙ තමන්ට පුළුවන් පොතක් කියවන්න පාසල් යන දරුවෙක් නිසා ක්ලාසන ළමෙක්න අනිවරෙන් යාලට ඒ කාලෙ කනට වඩා ඒ කාලෙ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එයාලට පුළුවන් කෝච්චී තියන එනගම බස්සක තියන එනගම පොඩි නෝට්බික්ක නෝට් කරගෙන තමන්ට වැදගත් වෙන කරුණු පාඩන් කරගෙන. ඒ වෙලාවට ඉතින් කාලයකයාන එකට වඩා කාලේ වැදගත්කමක් තියෙනවා. සමහර වෙලාට ෆෝන් එකට වුණත් නෝට්ස් දාගෙන මන් දැකලා තියෙනවා. සමහර ළමයි ෆෝන් එකට නෝට්ස් දාගෙන පාඩම් කරගෙන යනවා. Time to check my social media, yeah. To see who loves me online. Hashtag blessed life. Time ටිකයක තමයි දැ මේ දවස්සල ෆේස්බුක් පැත්ත යන්න ටිකක් බයයි මොකද ස්කෝල නිවර්දිලන තියෙන්නේ දන්න සිංති පාතාල හිසෝසෝල තියෙන මේ දවස්සල උනත්දවා හිතන්න අපි ස්කෝල යන කාලේ තිබ්බ දේවලුයි දැන් මේ අපි දැන් ස්කොලින් ඔට්ටල මහලු කාලෙකුත් නෑන දැන් ළමයින්ගේ තියෙන ආකල්පයි තව ඉස්සරහට මොනවා වෙයිද ඕක මෙහමයි ඩිස්නයෝකය හැමෝම කියන කතාවක්න අපි ස්කරන කාල මෙහෙමයි දැන් ළමයි මෙහෙමයි ඒකන මේ ඩිස්නයුනේ අපි ඉස්කොලේ යන කාලෙත් ඔහොම ළමයි හිටියා. දැනුත් අපි වගේ ළම ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ශෝෂල් මීඩියාස් එක ඊළඟට ඩිජිටල් මීඩියාස් රේඩියෝ සහ ප්‍රධාන වශයෙන් ටෙලිවිෂන් සහ පත්තර ඊළඟටන එක මෙන්න මේ දේවල් වලින් ළමයින්ගේ කුරිරු මානසිකත්වය කියන එක ද අපි ඉස්සර කුරු මානසිකත්තයට බයයිනේ දැන් කොල්ලෙක් ගහන්න වනම් උටාපො ගහන්න ඕනේ අට පොඩ හිතනනට ගහන්නම ඕනෙද දැන් එහෙම නෑ ළමයින්ට දැන් වලියක් කියන එක බොහොම සාමාන්‍ය කරණී වෙලා එක ළමයිට නිකම් බොහොම සහල දෙයක් බවට පත්වෙලා තියෙන්නේ ස්පෙෂලී ටෙලිවිෂන් එක නිසා හන තිවුණට අපිට එක එහෙමමයි කියලා කියන්න මොකට ටිවි බැලුවොත් මොනවා කරත් ළමයි පොඩිගලන්න ඔළුව හැදෙන විදිහක් සහ හදන විදිහක් තියෙනවා අර ඒ දෙකත් එක ගත්තහම ටීවී බැලුව පමණින් ළමෙක් නරක්කෙනවා කියලා කියන්න බෑ ඒකෙන් අර ගන්න විද්‍යහයි වෙනස්සෙන ඒක අරේළමයට පොඩිකාලින්න උගන්නල තියෙන සහ කියල දීලා තියෙන විදිහනුවත් ඒක මහිතන වෙනස්සෙන නත්තේ සමරලාට දැඟිතින් අච්චර ළමයගේ හිත දරුණු වෙන්න තරම් අට කියන්න පුළන්ද ෆිල්ම්ය බලපින්දහෙම වෙලා කියලා සමහරවිට ඒළමයගේ ගෙතරත් ඒ වගේ පරිසරයක් ඇති අම්ම තාත්තවනත් හොඳට රන්දුන ඇති ගහ බැනගන්න ඇති ඉතින් අර ඒවත් එක්ක සාමාන්‍යයෙන් එළමට හෙමුණද කියන්න බෑස් එකතින් ඉක්මං අර්ශනික කෝපය වගේ දෙයක් තම වෙලා තියෙන් ඔබිතින් අපිට එහෙම එක එක තර්ක ගැන හැවැ කැබැයි මීඩියාස් වලින් නම් සෑහෙන බලපෑමක් කළා තිනවා වත්මන් ළමා මානසිකත්වයට ඒක ඩිස්නි පිළිගන්නවානේ ඩිස්නි මට ඔක දවසක් කියපු කතාව ඔව් මොකද මේ මමම කිව්වනේ ළමයි දැන් ක්ලාස් යනකොට උනත් ෆෝන් එකේ අර එහෙම වුණාම ඉතින් වැඩක් නැහැ මොකද අධ්‍යාපනයට යොමු කරන්න ඕන කාලේ ෆෝන් එකට ගියාම ඉවරයි ඔය කෝච්චි එහෙම එද්දි හවස අපි තිගන්නේ කොටුව විස්සාවෙල කෝච්චි ලේන කෙනෙ ඒක එද්දි හවස ෆුඩ් බෝඩ් එකේ ළමයි යනවා තනි අතින් එල්ලිලා අනිත් අතේ ෆෝන් එක තියාගෙන වෙනවා ඒවලට නදව හිතන්න ඔයි ෆෝන් එක වැටුණොත් වෙලාමට දුකක් තියනවද තම වැටුණට වඩා ෆෝන් එක වැටන එක පැත්තකින් තියන්න පිරිස්නි ළමයා වැටනකත් පැත්තකින් තියන්නක අත්තක් වැදෙන ඇහේ ඇහැ සම්පූර්ණයෙන් නැති වුණා. මොකද කියන්න වෙන්නේ? ලොකු අවදානමක් සහ ලොකු අපරාධයක්. ඔව් දැන් අහනය හිතනවා ඇති පටන් ගත්තේ කියන්න සෝෂල් මීඩියාස් දැන් මොනවද මේ කියන්නේ කියලා. අපි තාමත් කියන්නේ සෝෂල් මීඩියාස් ගැනම තමයි. අපි මේ කියන්න දන්නේ තරුණ ළමයි. තරුණ කියන්නේ නව යෞවනයට අඩිය තිබ්බ ළමයි මේ මට්ටමට සෝෂල් මීඩියාස් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව හින්දා ළමයින්ගේ අධ්‍යාපනය කියන එක මූලික දේ අධ්‍යාපනය රටක පැවැත්ම මූලික දේ අධ්‍යාපනය. අධ්‍යාපනය කියන එක සෑහෙන්න ගන්න කඩාගප්පල් වෙලා තියෙනවා. එක ළමයි ඉගෙන ගන්න තියෙන උනන්දුව අඩු වෙනවා. දෙක ශෝෂල් මීඩියස්සල්ට කැප කරන කාලය හින්දා ළමයින්ට අධ්‍යාපනය දෙන්න තින කාලය අඩු වෙනවා. නෙඩිස්නේ ඕන අධ්‍යනිවාරයම මත්තයකට එකඟ වෙනවා මම දැකල තියෙන දේවලෝ යාලුවනත් නංගිල මලිලා වන පාඩන්කටනය පැත්තක ෆෝනය ගත්තේ දැන්ඉන්න ළමයින්ට ශෝෂල් මීඩියස් වගේ ස්මාර්ට් ෆෝර්න එක වගේ දිසින මතක අපිටේ කාල තිබ්බේ විජය පත්තරේ මේර පත්තරේ ඉස්කෝලේ පිරිියට්ස් වෙලාවේ ලාච්චිවට හොරින්තියගෙන පත්තරේ බලන්න ඒකට විශේෂ ඒතුවක් <laughs> මන්තේ එවන් මතකදේ පත්තරවෙල පිටිපස තියෙන ලස්සන කතන්දර මල්මාම අන්න හරි ගොඩක්කල් කියන අපේ කට්ටි මාරිදිරී පත්තරවලට ඇබැවුණ යන්න ඒකයි දැන් වුණටනති දැන් පත්තරයගත්තත් සමහර කතන්දර දයනවා කියවන්න බෑ එක තමටිස්න මම එන්න හැදුවේ අපේ කාලෙකිවේ විජය සහ මිහිරණ ඉට අමතව ඉතින් අපි නං නෑ සාමන්‍යෙන් ගෑන් ළම එක්කොලහා දහතුන වගේ අදදි ඔන්න පටන්ගන්නවා ලව් ස්ටෝරිස් කියවන්න ඇල්ලමගේ හැටි ති මෙහම හැටි කියන්න ඉතින් ගොඩක් කලාට ගාන පොත් කියවනවා මේ කිය කියන්නේ අට නමය වගේ වයසක් ගැන අටවසක නමවසකගේ වයසක් ගැන ඕ අටන මවසර කිව මතකුණ අර දැන් අපි දොළහදහතුන වසරට විල කරන වැඩ තියෙනන දැන් ළමයි ඒව කරන්නේ ඔන්න වයිසිදී මොනවද ඩිස්නි ඔගල දොළහදහතුන වසකට ඇවිල කලේ අපි නම් මොකුත් කලේ නෑ අපි මේ උදේට ඇවිල පන්සිල් පත පහ කියලා ඉගෙන ගත්තවකල මොනද කළේ මම කියන හෙමනි වායිති ඔයාට ඉතින් මොනාහර කිව්වොත්තේ කන පිටමනි පොඩ හොඳ පිටින් ඉන්න පොසිටියව තිංකින් කරන්න අද නිගටව තිංකින් යන්නතුව දැන් අපි යාළු වුණත් ෆෙස් පටන් ගන්නවන අපේ කාල සාමාන්‍යව අටනම පන්තිවල ඒව තිබුණ නෑ නද ඒ වනට දැම් බලන්නකු දැම් පහවසක තියෙනවා ඔයිත හයවසරන්න කියන මොකද මේ නැන පහ පහ පහ දැම් පහ පහට බැස්සය මතන ඊළඟට එක්වසරින්නන්නේ මොඩි සොරින්න මොක පටන් ගන්නවා නයිට පස්සේ කාසල්ලගේම ජෝඩු කල්ල දාන කළීම ඒකත් කියන්න වෙළඟදි මේකත්වය වගේ මෙහම යන විදිර ඔබ දැමන් කිය හිට ඩිස්නේ අපෝ කතාවක් ඇදනු යනවනේ කට්ට කට්ට ගලා එහෙම තමයිති තැන් කිය කියරිනිස්නේ ද අපි කියව විජය මිහිර ඔය පත්තකනේ දැව කෙලින්ම හදන්නේ ශ්‍රී ලංකා මුදන දෙපාර්තමේන්තුවෙන් හදන්නේ හිට දුම්රී දෙපාර්තමේන්තුවෙන් හදනවා කියලා ආහතද මං ඔයිට කලෙන් හිතාන් හිටිය මේ මේ විභාග දෙපාර්තමේන්තුවෙන් හදනවා කියලා පස්සේ මට එක්කෙනෙක් කිව්ව මේ අධ්‍යාපන දෙපාර්තමේන්තයෙන් හදනවා කියලා පස්සේ එයාම කිව නෑනෑ පුතා අධ්‍යාපන දෙපාර්තමේන්තෙන් නෙමෙයි හදන්න මේ දීවරහා සමුද දෙපාර්තමේන්තයක් කියලා පස්සේ පත්තරක තමයි තිබ්බේ මේ මුදල දෙපාර්තමේන්තය කියලා ඔයාගේම කෙනෙක් නතික එහෙම කියන්නත්තේ නෑ එයා ඔයා වගේ කෙනෙක් ඔයාන දැන් කිව මේ මොකක්දර වෙන දෙපාර්තමේන්තුවෙන් හදනවා කියලා හගෙන මිනිස් දන්න පත්තරය මුද්‍රණය කරන මුද්‍රණ දෙපාර්තමේන්තයෙන් කියලා හරි දැම කියකට අපහම කියන්න හම්බෙන්න්නම නෑ අපි දැන් කියව මේ විජයම හිරණ ඒවා කෙලිම හදන්න ඩෙසේ ළමයි ඒම් කල්ලා ළමයිට හදන ළමා පත්තර නම මේකනේ හැබැ ෆෙස්බුක් කළ ඒව නෑනේ චිල්ටන්ස් ෆෙස්බුක් ජනිය ෆෙස්බුක් එහෙම නෑනේ ෆෙස්බුක් කල පේජ් ඇඩ්මිල්ලට ඉන්නෙත් හෙන නා කියවුම් ඒකන ඉතින් දන්න නත් මොකද ම මේ පේෂ ඇඩ්මිල්ල හොයාගෙන ඒගොල්ලන්ගේ මේ බයෝඩේට එකම බලන්න ෑනේ ඔබදේහෙම කපන්න තිනවන ඉතින් ඩිස්න ට දෙයක් නෑති හරිද ඔයානි පටන් ගත්තේ හරි ඉතැන් අපේ මේ ඔයා තම මුලින් අපටිකය කොච්චර කරන්න දුව ටොපිකේ ගෙනයි කියලා දැ බලගම් ටොපිකේ ගෙනැත්ත අපි නෙවෙයි මෙයා තමයි ඇදල තියාගන්න වෙරී දෙවැනි පිසොවිඩ්ඩගේ නිර්ෝෂත් මට චෝදනාව චෝදනාව මට මේමං අල්ලගන්න ටිව දෙන්න හස්සේ හම්බෙන්න්නකු විශේෂෙන් ඔයා මං අල්ලගන්න ඔට කියලා තියෙන කතන්දරවලට ට මුකුත් කිවනෑගේ රෙකෝට් කිවරලා මම හම්බෙන්න්නකු ඕ අපි අට මොකුත් කිවෙනෑ අහන ඇදන් අහගෙන ඉන්නවනම් මේගොලමට චෝදනා කරනවා සහ බලන්න මට කියන දෙවල් මේ හිංස කළමයට හරි ඉදි ඔන්න කතාගරට තන් ෝල් මඩියස් ගැන වැඩිහරයක් කතා කලේ ෆෙස්බුක් ගැන ඒවට කතා කරන්න ඕන YouTube ගැන සෝෂල් මීඩියස්සල මන්න කැමතිම සෝෂල් මීඩිය ෆලට්ෆෝර්ම එක YouTube මකතම YouTube සින්න එක ටික් ඉන්නගෙන ඔගලටන්න ගිහිම් බැලුවගේ ස්ටඩිය of නද කල YouTube චැනල ඇතියෙනවා එකට ගිහින් සබස්ක්‍රයිබ් කරන්න එක කරන්න මම ඉතින් ඩිස්නි අද දෙදස් දහට අටයි දොල්හා මං කල්නුත්කව දැම මේ YouTube ට්‍රෙන්ඩින් ලිස්් එකේ අටයි දොළහා නත්දය එක්ෂමි ඕ නිදිමතේ දන්නේ දොළහයි යට දෙදස් දහටේ දොළහයි යටහය හොටක් වැරද ොට කරදුන දැ දොළහ යට ඉළඟට දොළහයි නමේ වෙන තටික වෙලාගේ ඔව තත් චුට්ටලාකින්නේ <laughs> දැමන්න්න YouTube ට්‍රෙන්ඩි ලිස්ට් එක ඩිස්නි අද ට්‍රෙන්ඩින් වන් ලංකාවේ අද දවස අද දවසනේ දැන් දස් එකටතර කලින් දන් ට්‍රෙන්ඩින්වන් වීඩියෝක තමයි නොයිස් ටීවියගෙන් දාලා තියෙන්නේ හසින සැමුවල්ගේ විවාහය ෆිල්ටි නිසා දෙදා යයි අනේ අනිච්චන් ලංකාවට ගිය කලක්නේ මටත් ගැනහුණ ඒකත් එක්වා බැලෝතනන්ද වස්තිීලගේ අලුත් වීඩියෝ එක කාලගෝට්ටි අද රිලෙස්සුනේ මාත් එකවලවා මාත් එක ස්ටේටස් දැකලා තමා බලන්න ගත්තේ මඩ ප්‍රහාරයක් වගේම සහ වැඩක නැහැ වගේ දෙයක් තියෙනවානේ කැමති අයට කැමති දෙකට දැක්කඇති වස්තිට ම පෞද්ගලික කටන්සා ගොල්ට දෙර ම කැමති වස්තිල වීඩියෝස් වලට යාලා මාල් ක්‍රියටව යාලා විඩියෝස් යගේ මේ ගොල්ල සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ හතරක් ගත්තකට තමයි ගාල තියන්න සුපතනවා ෆෑන්ස් ලවිදිහට වස්සි පඩක්ෂන්ස් ලට ඉටවස්සේ ට්‍රෙන්ඩි නම්බ2 දෙවනි ට්‍රෙන්ඩින් එක තමයි අපේ කවි කවුෂි කියනවා විශ්ව මගේ අයිය මගේ වෘතිය මොඩලින් නෙමේ කවුෂි කියපු සැරකතාව ඔන්න ශෝෂල් මීඩිය පලටෆෝර්මයක් කන YouTube එක ලංකාවේ ට්‍රෙන්ඩින් නම්බ 2 ඒ හැමදේම දිනාතය ගොසිප්ස් එක්ක තමා යන්නේ අපේ වුණ සාමාන්‍යෙන් ගොසිප්පයක් කිවොත් එච්චරනේ ගොසිප් නං ඉතිං එච්චක තමා ගොසිප් තමයි ට්‍රෙන්ඩෙන් ලංකාව අපි මාතෘකාවෙන් පිට පයිනා වැඩි හඟන්න ඊගාට ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ ඩිස්නේ හරිද කොටුවේ පොඩි හාමුතුව කියලා ඊගාවට තියෙනවා දෙවනි නිම දෙවනි නම ට්‍රෙන්ඩුනාට කමන්නෑ එකැන් අර ෆන්නයකුත් තියෙනවා ඒකැන අමුතු හිනාවෙන්නත් පුළුවන් ඒක බලට ටැමිල් ෆිල්ම් වල වගේ ගහගන්නවයි ඇත්තරමකුත් නැති මේ මම බලන අඩු ඒ කර මම දකින පෝස්ටලින් තම මගේ කිවේ මොකද අනවශ්‍යයි ටැමිල් ෆිල්ම් වගේ කිවවින්ද කියන්නේ ඒගවට ට්‍රෙන්ඩින් තියෙන ටැමිල් ෆිල්ම් එක ඊට පස්සේ ආය ට්‍රෙන්ඩින් තියෙනවා හස්සින එක වීඩිය එකක් ඊට පස්සේ අපේ සචයෙන් ෆුන්සලාක්කගේ සේපාලිකාවෝ වීඩ එකක් තින ට්‍රෙන්ඩෙන් වෙලා නෑ හීලංකා චලන් චිලක සේපාලිකාය කරම එකටික් කල දැන් අලුතක් එදමති වැඩි අපේටන මම හැ මහසයි ඔද්ගලිකෝ සේපාලිකාව එකට එක මාර ලස්සනයි ඉටවස් ඕන සන්තෝසයි ට්‍රෙන්ඩින් නම නයින්න එකට ඇවිලතින අපේ ගියසරේ එපිසෝඩ් එක මවල් ස්ටඩියෝස් ඇවෙන්ජර්ස් ට්‍රේල එක ඉති ඔන්හතා YouTube එක තත්වයන්න සෝශල් මීඩියස් වලින් අපි කතාමුත හැමෝගේ මතේ තියන සෝශල් මීඩිය පලට්ෆෝර්ම් එක වටස අපි මේ ඩිස්නීමමයි දැන් සම්බන්ධලාඉන්නත් වටස ඇත්තර මේකනම් මාර ප්‍රයෝජනවත් මොකද දැන් අපි හිතන්නකො ඒක ඇත්තර මාත් කැමතිම සෝල් මීට පටෆෝර්ම ගැන YouTube එකට පස්සේ වටස නත දැන් ඉස්සරනම් ඔන්න දැන් අපි පිටරට කෙනෙකින්න නම් අපි IDD කෝල් ගන්නන IDD කාඩ්ස් දාගෙන අර එහෙන ගණන් ඉතින් ඒක කාඩ්ඩයක් ඕ එහෙම දැන් එහෙම නෑ ඩියට කාඩ්ඩයක් දැම්ම කුලෝක ඕන දැනකට කතා කරන්න පුල අන්න එකයි නද වටින්නේ ගැන අපිට ගොඩක් අය කටක් කරගන්න පුළුවන් ඒකෙන් ඒකත් අවශ්‍යයිව අර ෆිස්බුක් එක වගේ අනවශ්‍යනවේ අවශ්‍යයව මෙතන වටසැප් එකේ තමයි කමිනිකේෂන් කරද ඩේට අඩුවෙන්ම බෑවෙන පලට්ෆෝර්ම් එකන වයිබෝල්ටත් වඩ වටසප්ගේ අඩු අයිබනන්න මත් අයිබනන්න වත්සප්ගේ මගේතන්නේ අඩුයි මේ හැබයි ෆෙස්බුක් නම් ලයිට් ඇප් කරනම් කැපෙනවා අඩුයි මොකද මං යන්නේ ලයිට් ඇප් එකෙන් මොකද ඒක මාර සේෆ් නත්ය ඒ දන්නවද ෆෙස්බුක් එකට අනිවාරෙන් අපි ගිහාම ඕන තරම් ඒගොල්ලන්ගේ මසේජන හයි හයි කිය මගේ තියනම් මසේජ් ලිස්ට එකක් පෝලිමට හායි කියලා ප්‍රිප්ලයි කරලත්න සීන් කරලත් හැමකද මට අනවශ්‍යයි සහ ගොඩක් අය මසෙන්ජ අප් එක දාගන්න මසෙන්ජ අප් එක දාගත්ත කියලා වැඩක් නෑනද මොකදර අඳුරන්නති මිනිසුත් කෝල් ගන්නවා යාල්ලමෙකුන් හම පිරිමළමයිට ඩටක් සේෆ් තියෙන්න්න ඕන්නන්ද පර්සනල් ගතිය හැමදීම තියෙනවා මොකද ෆිස්බුක් නම් ගොඩක්ම ගෑල්ලමයින්ට සේෆ් ඉන්න අමාරුයි එක තමන් හරිටියොත් ඉන්න පුළුවන් තන එහින්දා ගොඩක් මන්න හිතන ගෑල්ලමට ෆිස්බුක් ලයිට් ඇත්ත ගැලපෙනවා ඉතින් ඔන්න WhatsApp එකෙන් Facebook පැත්තට ගිහින් ආයි WhatsApp එකට එනවා WhatsApp කියන හොඳ platform එකක් අඩුවෙන් data වැය වෙන budget එකට හරියන බොහොම සරල විදිහට යස් කරන්න පුළුවන් හරි ෂෝකැප් එක ෆොටෝස් වීඩියෝස් ඉතින් ඕන එකක් හරමයට සැන් කලයකි අනිතක තමයි ෆෝන් නම්බ එකට නෙන්නේ අපිට ඕන නෙට මසිච් කරන්න බෑනකින් අප ෆෝන් නම්බ එක තියෙනවන කව මසිච් කරන්න ෆෝන් නම්බයක් ඉතින් අනවශ්‍ය කෙනෙක් අතට යන්න කලාතුරගෙන්නේ ඉතිං ඔන්නම තමයි අද අපේ එපිසෝඩ්ඩක ගලාගෙන ගිය චුට්ටක් විතරන් ඉදවසල්ට ඩකාම් මැරි මොකද අපි ඉතර ටිකක් රෑ නිදිමතය කරන හෙඩිස්න ඉතර මහන්සි ඇත්තෙක් වද දෙනවා කරන්න යන්න මොකෝ අපේ කැපකිරීම් හරි කරලා මේ කරගෙන යන්න ඕනේ අපි පටන්ගත්තෙත් පොරුන්දුවක් කියලා මේක දිගටම කරගෙන යනවා කියලා කොච්චර කාරබවලුනත් අප රෑටහරයෙක් කරලා රෙකෝඩ් එක දානවා අනිවාරෙන් මොකද මහිතනේ දැනට අපිත් එක ගොඩක් එකතු වෙලාඉන්න නද සෑහන් පිසක් එකතු ලයින්න මං බලාපොත්තුනේ පිසෝට් තුනක් ඇති ඇද අඩමගානේ පහලවක්වත් අහයි කියලා මං ඇත්තරම් බලාපොත්තුන හෙමයි මට දැන් අපිට හැත්තෑවක් අසුවක් වෙන්නන්න පලි පිසෝඩ් ගන සීියත් පන්ලාල් තිබ්වා ඇත්තට සතුටුයි සහ කමෙන්ට් කරන අයට ගොඩක් ස්තුති මොකද ඔගොලො දාන කමෙන්ට්සරින් තම අපි දැනගන්නේ සහ ඔගොලු මෙසේජ් දානවන අපි ඒවැන් තම දැනගන්න අපි අඩු පාඩු මොනවද අපි හදාගන්න ඕන තැන් මොනවද එතෝට අපි කොහොමත ඉස්සරහට යන්න ඕන පැත්ත හදාගන්න කියනක මොකද අපි ප්‍රොෆෙෂනල්ස් ලනෙවෙයි මොකද අපි මුලිනුත් කිව්ව අපි ඉස්කොලෙහින් එවරලා චොබ්බල්ට යන ළමයි පාටයිම් ජොබ් කරන ළමයි ඉතිං අපි දන්න අපි කරනදේ වැරදිගන්න ඕගොල්ලන්ට මොකද ඕගොලතු මහන්නේ අදත් මතක් කරනවා අපේ ෆෝට් එවිෂෝට් එක අහන්න ඒවගේ මතක් කරනවා අපේ ෆස්බුක් ෆෑන් පේච්චකට ලයි කරන ගමන් අපේ අලොත් ෆස්බුක් කෝප් එකට ජොයින් වෙන්න එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් හිම් ෆස්බුක් එකේ සර්ච් කරන්න එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් කියලා එකතුවෙන් අප ගරුප් එකට ඇවිල්ලා අපිත් එක ඩිස්කශන්ස් කරන්න අපේ පොඩ්කාස්ට් එක ගැන දහස්තක් වන්න ඉතින් අපි මෙන්න අපේ හතරවෙන එපිසෝඩ් එකේ එන්ඩ එක දානවා අපේ පොඩ්කාස්ට් එක තවකට හනශයා කරන්න මේ එපිසෝඩ් එකෙන් ඕගොලොත් එක් එකතු වෙච්ච මම නද්‍ය මම ඩිස්නී මේ එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට්